හැම දිනාටම සංසිඳුණු සංසුන්නුණු සනසුණු සිතක සුවය සතුට සහනය ආ සනසිල්ල සහිත සුබ සන්ධ්‍යාවක් කල්යාණ මිත්‍රයනි විද සුනත නිදසුනක් විපස්සනා භාවනාව පිළිබඳව ඉදිරිපත් කරන බෙදාගන්න වැඩසටහන් මාලාවක දෙවෙනි වැඩසටහන නිලම්බ භාවනා මධ්‍යස්ථානයේ සියලුම කල්යාණ මිත්‍රයන් සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් විදිහට ඔබ වෙතට ගෙනෙන්නේ භාවනාව වඩා ජනප්‍රියව තිබෙන්නේ සමත භාවනා අංශයෙන් භාවනාව පිළිබඳ වැඩි දෙනෙක් උනන්දු වෙන්නේ සමත භාවනාවට සමත භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන වලට සමතේ පහසුයි යම් කිසි දුරකට සරලයි එමෙන්ම එහි නිශ්චිත හැඩයක් වර්ණයක් ආකෘතියක් ක්‍රමයක් පියවර 1 2 3 4 5 6 ආදී වශයෙන් බොහොම සංවිධානාත්මකයි සමත භාවනාව. සමත භාවනා ක්‍රම ඔය සම 40 කර්මස්ථාන සහ ඒ අනුසාරයෙන් ගොඩ නැගුණු ශාඛා විදියට බෙදුණු ක්‍රම සිය ගාණක් සමහර විට දහස් ගාණක් තිබෙන්න පිළිවන්. නමුත් විපස්සනා භාවනාව ඒ එපමණ පැහැදිලි නැහැ. එහෙම මේ සංවිධානාත්මකත් නැහැ. වැඩිය ප්‍රසිද්ධක් නැහැ. ওই විපස්සනා කියන වචනේ ප්‍රසිද්ධ වුණාට මේ ඒ හරය පිළිබඳ වැඩි ජනප්‍රියතාවයක් නැහැ. එහෙම වෙන්න එක හේතුවක් තමා මේ සමත භාවනාවේ තිබෙන සරලත්වයත් ක්‍රමානුකූල බවත් එමෙන්ම මේ ලෞකික ජීවිතේට එදිනදා ජීවිතේට ඉගෙන ගන්න ජීවිතේට රැකියාව කරන ජීවිතේට ගෘහස්ත ජීවිතේට සමාජ ජීවිතේට මෙලව ජීවිතේට ඒන් ලැබෙන ප්‍රතිඵල. ඒවලෙන් වගේ අත්දකින්න පුළුවන් එදිනෙදා සමතේ මොනතරම් ප්‍රතිඵල ලැබෙනවද කියලා. උදාහරණයක් විදිහට මෛත්‍රී භාවනාව ඉතින් මෛත්‍රී භානාවේ ආනිසංශ ගැන කතා කරනවා සමහර විට ඔය මෙත්තානිසංශ සූත්‍රයේ ආනිසංශ ප්‍රතිඵල 11ක්. ඉතින් 10ක්ම 10ක්ම මේ ජීවිතේ ලෞකික 10ක්. ඉතිරි එකත් ලෞකිකයි. හැබැයි මේ ජීවිතේට නෙමෙයි මතු ජීවිතේට. දැන් මේ විදිහට අපි එදිනෙදා ප්‍රශ්න සමග හැප්පෙන එදිනෙදා ගැටලු සමග හොරකන දෛනික ජීවිතේ ගැට ගහගන්න ආර්ථිකයෙන් පමණක් නොවේ දෛනික ජීවිතයේ මූණපාන අභියෝග ජය ගන්න අවශ්‍ය ශක්තිය සමත භාවනාවෙන් ලැබෙනවා. ඒ මානසික ශක්තිය, ආධ්‍යාත්මික ශක්තිය, කායික ශක්තිය ලැබෙනවා. ඒ වගේම මේ ඔය එදිනෙදා ගැටලු වලින් එම්පත් වෙලා එරිලා ඉන්න මානව සමාජයට ඉන් එහා ප්‍රශ්නයක් ගැන හිතන්න ඉන් එහා ගමනක් යන්න ඉන් එහා ඉලක්කයක් නැහැ වෙලාවක් නැහැ මේ අද ප්‍රශ්නේ අද ප්‍රශ්නේ අධ්‍යාපන ප්‍රශ්නේ ආර්ථික ප්‍රශ්නේ සෞඛ්‍ය ප්‍රශ්නේ පවුලේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න, මේ ප්‍රශ්න ගැන හිතලා මේ ප්‍රශ්න විසඳගෙන ඉවර වෙලා වෙන ප්‍රශ්නයකට එන්න පුළුවන්. හැබැයි ඉවර වීමක් නැහැ. ඉතින් ඒ නිසා බොහෝ දුරට වෙන්නේ සමතේ ඇතුළෙම කරකැවි කරකැවි ඉන්නවා. ඒ යම් තාක් දුරකට ජීවිතේ පහසුවෙන් ගෙනියන්නත් පුළුවන් ඒ සෑහීමකටපත් වෙනවා සමතය ආස්වාද ජනකයි අපහසුයි මුලදී මේ දුවන හිතත් එක්ක තැන්පත් කර ගැනීම හැබැයි එතන කරන්න දෙයක් තියෙනවා ඉතින් ඒ දුවන හිතත් එක්ක අවධානයෙන් ඉඳලා පහු ගෙනල්ලා පහසුවෙන් ඉන්න තැනකට එනවා වට පස්සේ හිතටත් හොඳයි ඇඟටත් හොඳයි සාමාන්‍ය ජීවිතයේ ලබන සතුටවල් අතර සුඛයන් අතර අති විශිෂ්ටතම සතුට මානසිකවත් කායිකවත් අත්දැකින්න ලැබෙන්නේ සමත භාවනාවෙන්. ඔය අපි කියන ওই පංචකාම ඇහැ කන ওই විදිහට දිව මේවට රසවත් මිහිරි අරමුණු දීලා ඒ වගේම ජීවිතයේ විවිධ ඉලක්ක ජයගෙන ලබන සතුටවල් සියල්ල තරහදී එක පැත්තකට දාලා සමත භාවනාවෙන් ලැබෙන ඒ හිත සංසුන් වුණාම ලැබෙන මානසික ප්‍රීතියයි කායික සුඛයයි තරහදී අනිත් පැත්තට දැම්මොත් ඒ පැත්ත බරයි කියන්නේ ලෞකික වශයෙන් මෙලොව වශයෙන් ඉන්ද්‍රියන් පිනවීම පැත්තෙන් ලබන සියලුම සතුටවත් ඒ හැම සැපක්ම එකතු කරලා මිතියක් ඇඳලා තරහදී එක පැත්තකට අනිත් පැත්තට සමතේන් සමාධියෙන් ලබන කායික හිත තැන්පත් වුනහම හිතේ නීවරණ අඩු වෙලා ඈත්මෑත් වුනහම හිතේ සමාධි ලක්ෂණ පහළ වුණාම ඒ ඇති වෙන සුවය, ඒ කායික සැහැල්ලුව, මානසික සුවය අර සියලුම සැප මුළු ජීවිතේම විඳ විඳින විඳින්න තියෙන මේ සියලුම සැප එක මිටකට ගත්තත් ඊට වැඩි ඊට වඩා බරයි ඊට වඩා ගැඹුරුයි ඊට වඩා ආවරයි තමන්ගේ යතේ තියෙන මේ සියල්ල නිසා සමත භාවනාවට තමා වැඩි අවධානයක් වැඩි සැලකීමක් තැනක් තියෙනවා. සමත භාවනාව සාමාන්‍යයෙන් වඩන්න හොඳ ඉරියව්වක් අවශ්‍යයි. සාමාන්‍යයෙන් ආනාපාන සති භාවනාව උනත් සමත විදියට වඩන්න අපි පුහුණු වෙලා තියෙන මෛත්‍රී භාවනා, බුද්ධානුස්සති භාවනා මේ භාවනාව සක්මන් භාවනාව උනත් ඉරියව්වක් අවශ්‍යයි. නිශ්චිත ඉරියව්වක්. එමෙන්ම මේ කලබල තියෙන තැනට මහා කලබල ഘോഷා තියෙන තැනක අමාරුයි සමතයක් වඩන්ට. ඒක ටිකක් සංසුන් නිහඬ ශාන්ත පරිසරයක් ඕනේ වටපිටාවක්. එමෙන්ම මහා දාඩිය දාන වෙලාවක අමාරුයි. ටිකක් නිවිච්ච වෙලාවක්, සිසිල්ුණු වෙලාවක තමයි හිත තැන්පත් වෙන්නේ පහසුවෙන්. ඒකට වෙලාවත් වැදගත්. එමෙන්ම සමත භාවනාවට භාවනා අරමුණක් ඕනේ. ක්‍රමයක්, හුස්ම, මෛත්‍රිය, බුදු ගුණයක්, සක්මන ආදී වශයෙන් අවශ්‍යයි භාවනා ක්‍රමයක් කර්මස්ථානයක් අරමුණක්. දැන් මේ காரணා හතර ඇතුලේ තමා සමත භාවනාව දියුණු වෙන්නේ. මේ චතුරාශ්‍රය ඇතුලේ මොන චතුරාශ්‍රයේද ඉරියව්ව, පරිසරය, වේලාව සහ කර්මස්ථානයි. අරමුණ, භාවනා ක්‍රමය ඒ නිසා එතන සුරක්ෂිතයි. දැන් සමත භාවනාවක සුරක්ෂිත භාවයක් තිබෙනවා. මොකද වටේටම මේ කොටුවක් චතුරස්‍රයක් වැටවල් හතරක් තියෙන ඒ හතර ඇතුලේ ඒ භාවනා කරන වෙලාවට භාවනා කරන තැනට ගිහිල්ලා ඒ ඉරියව්වේ වාඩි වෙලා හුස්ම දිහා බලනවා මෛත්‍රී සෝපත් වේවා කියලා නැවත නැවත හිතනවා බුදු ගුණයක් මෙනෙහි කරනවා ඇඟේ පිළිකුල මෙනෙහි කරනවා නැතිනම් සක්මන් මළුවේ සක්මන් කරනවා. ඒ හරි පහසුයි. සමත භාවනාව ගමන් කරන්නේ දුම්රියක් වගේ, හෝච්චියක් වගේ නිශ්චිත පීල්ල උඩ. නිශ්චිත පීලක් උඩ. ඒ නිසා වැඩි හැරවුම් ආපසු හැරවීම U-turn ගැනීම, ලොකු එකපාරට ලොකු අම්බු ගැනීම, එකවරම තිරින්ගත කරලා බ්‍රේක් ගහලා නැමැති ක්ෂණිකව වේගය වැඩි කිරීම මේ එකක්වත් සමතේදී කෙරෙන්නේ නැහැ කරන්නත් බෑ. බොහොම ක්‍රමානුකූලව තමයි නගින්නේ ඉහළට. ඒ වගේම ක්‍රමානුකූලව තමයි හරවන්නේ නවත්තන්නේ ක්‍රමානුකූලව. දැන් මේ සියලු ආකෘතීන් අතර විපස්සනාවට එන විට මතුවෙන தત્ත්වේ තමා විපස්සනාවේදී මේ කූඩුව කඩලා කූඩුවෙන් එළියට එනවා. මේ කූඩුව ඇතුලේ විපස්සනා කරන්න බෑ. මේ සමතේ ශක්තිමත් කරගත්ත කූඩුව කඩාගෙන එළියට එන්න ඕනේ විපස්සනාවට සමත යෝගියා ඉන්නේ කුටියක් ඇතුලේ කොහේ හිටියත් කුටියක් ඇතුලේ තමන් හදාගත්ත පිටි හතරක් ඇතුලේ සමත භාවනාව ගමන් කරන්නේ ඇදූ පීලක් උඩ බොහොම ක්‍රමානුකූල නැක්මක් තිබෙන්නේ සමතයට ඇතුල් වෙන්නේ හිමීට සමතයෙන් එළියට එන්නේ සමාධියෙන් හිමීට මේ මේ සියලු ක්‍රමානුකූල සංවිධානාත්මක ව්‍යුහයෙන් විපස්සනාවට එන විට එළියට එන්න වෙනවා. ඉතින් සමතය හරියට බිත්තර කටුවක් ඇතුලේ ලබන සොයක් වින්දනයක් වගේ සුරක්ෂිතයි අනතුරක් නැහැ හරි සැපයි. ඒ බඳු අත්දැකීමක් තමා සමතේන් ලැබෙන්නේ. අර විතර කටුවක් ඇතුලේ ඉන්න ජීවියා ලබන විපස්සනාවට විපස්සනාව සඳහා මේ විතර කටුව කඩාගෙන එළියට එන්න වෙනවා. එළියට එන්න ඕනේ. එහෙම නැතුව විපස්සනාවක් වෙන්නේ නැහැ. එහෙම නැතුව අපි මොනවා කරන්න හිතුවත් ඒ වෙන්නේ සමතේම තමා. දැන් මෙන්න මේ පියවර මේ තමන්ම හදාගත්ත මේ සුරක්ෂිත වූ සුරක්ෂිත වූ කූඩුව මේ කටුව යම් මොහොතක තමන්ම කඩලා දානවා. අනේ එතනින් තමා විපස්සනා යෝගියා නිර්මාණය වෙන්නේ, දිහි වෙන්නේ, ප්‍රසූත වෙන්නේ, උපදින්න. එතේ විපස්සනා විදර්ශනා යෝගියෙකු එතන නැහැ. දැන් එහෙම එළියට ආවහම සම්පූර්ණයෙන්ම අලුත් ලෝකයක්. අර සමතේ ඒ අරමුණත් එක්ක ඒ අත්දැකීමත් එක්ක දැහැන්ගත වෙලා සංසුන් වෙලා සිටී ඒ මානසික ලෝකයේ ඒ සමාධිය නැමැති විතර කටුව ඇතුලේ තිබුණු මානසික ලෝකය ඒ ඒ ලෝකයට ඇතුළෙන්ම තට්ටුවක් දාලා කුඩු කරලා කඩාගෙන යෝගියා එනවා එළියට. ඒ ආවහම තමයි මේ ආලෝකය දකින්නේ. එතෙක් ආලෝකය දැක්කේ නෑ. මොන ආලෝකයේද විදර්ශනා ආලෝකය. දෙට මේ සමතෙන් ආලෝකයක් නැහැ. එන අරමුණක ඇත්ත తත්වය, අරමුණක යථා తත්වය, අරමුණක සත්‍යය අත්දැකීමක සැබෑ ස්වභාවය පෙනෙන ආලෝකයක් තිබුණේ නැහැ. අන්න ආලෝකයේ පහළ වෙන්නේ කොතනද? අර සමාධිය සමාධිය අතහැරීම නෙමෙයි සමාධිය ප්‍රතික්ෂේප කිරීමත් නොවේයි සමාධියෙන් පිරිහීමත් නොවේයි ඒ කිසිවක් නොවේ හැබැයි සමාධි ස්වභාවයෙන් එළියට එනවා අර හරියට පිටරේකින් පැටියෙක් එළියට එනවා වගේ ඇතුළෙන්ම ඒ කඩාගෙන ඒ ආවහම ඒ ආවහම එන්නේ ආලෝකමත් වුණු එළිය තියෙන ලෝකයකට ඒ වගේම නිදහස් ලෝකයකට බොහොම නිදහස් ලෝකයකට එතනින් ගියාම තමම් පිළිබඳ වගකීම තමන්ගේ අතට ගත්ත ලෝකයකට එන්නේ. එතෙක් තමන් පිළිබඳ වගකීමක් තිබුණේ නැහැ. තමන් පිළිබඳ සැබෑ වගකීම මේ සංසාරය පිළිබඳ සැබෑ වගකීම මොනතරම් බරපතලද මොනතරම් බාහිර දූරද කියන එක තේරෙන්නේ විදර්ශනාවට අවහම්. එතෙක් මේ සංසාරයේ තියෙන බාහිර දුරත්වය බරපතලකම බාහනකකම දැනෙන්නේ නැහැ විශේෂයෙන් සමතේදී සමාධියේදී ධානයේදී සංසුන් මානසික ස්වභාවයේදී සංසාරේ තියෙන භයානක බව, බහර දූර බව වැටහෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. එය පළවෙනි වතාවට දැනෙන්න පටන් ගන්නේ එළියට ආවට පස්සේ පිටර කටුව කඩාගෙන එළියට ආවට පස්සේ හැම මොහොතකම අවදියෙන් ඉන්න වෙනවා. ඒ කුඩා ජීවියාට හැම මොහොතකම අවධානයෙන් ඉන්න වෙනවා. සැලකිල්ලෙන් ඉන්න වෙනවා. හැම පැත්තෙම අනතුරු. හැම පැත්තෙම ප්‍රශ්න. ඉහළින් පහළින් වමෙන් දකුණෙන් ඉදිරියෙන් ආ පිටපසින් දැන් මේ තමා ඇත්ත හැබැයි මේ ඇත්ත తాවකාලිකව වහගෙන අදාගත්ත සුරක්ෂිත ලෝකවල තමා මිනිස්සු ජීවත් වෙන්නේ ධනෙන් වහගන්න පුළුවන් මේ ඇත්ත නිරෝගී කමින් වහගන්න පිළිවන් එමෙන්ම හිතවතුන් යහළුවන් යෙහෙලියන් ඥාතීන් පිරිවරාගෙන මේ ඇත්ත වහගන්ට පිළිවන් බලයෙන් වහගන්ට පුළුවන් නිල බලයෙන් මානෙන් වහගන්ට පිළිවන් දැනුමින් ඒ වගේම සිතවිලි වලිනුත් වහගන්ට පිළිවන් සමාධියනොත් වහගන්න පිළිබඳ. මේ සාමාන්‍ය කෙනෙක් මේ ලෞකික දේ ලෞකික භෞතික දේවල් වලින් වහගන්නකොට සමත යෝගියා සමාධියෙන් මේ ඇත්ත වහගන්නවා. වහගෙන తాවකාලික සුරක්ෂිත මනක්කල්පිත ලෝකයක මනක්කල්පිත කියන්නේ මනසින් නිර්මාණය කරගත්ත සුරක්ෂිත ලෝකයක ඉන්නවා. ලෞකික මිනිස්සයා ඉන්නේ භෞතික පැත්තෙන් හදාගත්ත සුරක්ෂිතතාවයක. සමාධිගත වුණු යෝගියා ඉන්නේ මනසින් හදාගත්ත සුරක්ෂිත ලෝකයක. මුකුත් වෙන එකක් නැහැ. අනතුරක් නැහැ. අවදානමක් නැහැ කියන තැනක. හැබැයි මේ දෙන්නම ඉන්නේ රැවටීමක. එක්කෙනෙක් භෞතික ලෝකයට රැවටිලා අනිත් කෙනා මානසික අර සමාධියට ධ්‍යානෙට රැවටිලා. ඉතින් මේ ඇතුලේ දීර්ඝ කාලයක් ඉන්න පුළුවන් මේ සමාධිය කියන පිටරේ ඇතුලේ නැතිනම් අර භෞතිකවාදියා ඉන්න ඒ ධනවත් බව කියන පිටර කටුව ඇතුලේ නිරෝගිකම කියන පිටරේ ඇතුලේ සෑහෙන කාලයක් නිර්පද්‍රිතව ඉන්න පුළුවන්. කාලයේ කෙටිද දිගද කියන එක වැදගත් නෑ හැබැයි తాවකාලිකයි සිදු වෙන්නේ අනතුරක් නිසා අනපේක්ෂිත සිදුවීමක් නිසා මේ පිටරේ කැඩෙනවා ඒ කැඩෙන්නේ එළියෙන් එළියෙන් කැඩුනහම මොකද වෙන්නේ කියන එක අපි දන්නවා ජීවිත හානියක් තමයි වෙන්නේ පිටරේ එළියෙන් කැඩුනොත් ඒ විපස්සනා යෝගියා එළියෙන් කැඩෙන්න කලින් ඇතුලෙන් විස්තරේ කඩා ගන්නවා. එතකොට එයා ජීවිත හානියක් වෙන්නේ නැහැ. එයා උපදිනවා. මේ තමයි ප්‍රතිහාරයය. මේ විපස්සනා දැක්මක් නැති කෙනා මිය යන තැන තමයි විපස්සනා යෝගියාගේ උත්පත්තිය. දෙකම දෙකම සිදු වෙන්නේ එකම ආකාරයට. හැබැයි එකක් ඇතුලෙන් තමන් විසින් මේ කූඩුව කඩා ගන්නවා දෙවෙනි අවස්ථාවේ බාහිර ප්‍රශ්නයක් තර්ජනයක් නිසා එළියෙන් කැඩෙනවා ප්‍රතිඵල දෙකක් ප්‍රතිඵල දෙකක් එක තැනක මරණය මරණීය වේදනාව අනිත් තැනක උත්පත්තිය සම්භවය දැන් කොහොම හරි මෙහෙම ජීවිතයට අලුතෙන් ඉපදීමක් තමා ජීවිතයට අලුතෙන් ඉපදීමක් තමා විපස්සනාවෙන් කරන්නේ විපස්සනා කරන්න පටන් ගත්තාම ඒ යෝගියාට තේරෙනවා විපස්සනා කරන්න පටන් ගත්ත තැනත්තට තේරෙනවා මෙතෙක් කාලයක් දුටු ලෝකයේ නොවේයි දැන් පේන්නේ මෙතෙක් කාලයක් ඇසුණු ලෝකයේ නෙමෙයි දැන් ඇහෙන්නේ මෙතෙක් කාලයක් අද්දුටු ලෝකයේ නෙමෙයි දැන් අත්දකින්න ලැබෙන්නේ. හා මෙතෙක් කාලයක් දුටු කෙනා නෙමෙයි දැන් ඉන්නේ. මෙතෙක් කාලයක් ඇසූ කෙනා නෙමෙයි දැන් ඉන්නේ මෙතෙක් කාලයක් අද්දුටු කෙනක් නොවේ දැන් ඉන්නේ. ඒතර මේ අත්දකින්න ලෝකයයි අත්දකින්න කෙනයි දෙදෙනාම ගැඹුරින්ම වෙනස් කියන එක ඒ වෙනස් බව වැටහෙන්නේ අවබෝධ වෙන්නේ විපස්සනාවෙන්. දැන් අර විදිහට තමන් විසින්ම අදාගත්ත මේ ඒ ආරක්ෂිතයි කියලා හිතාගෙන හිටියේ අටුව කඩාගෙන එළියට ආවහම හැම මොහොතකම අවදියෙන් අවධානයෙන් ඉන්න වෙනවා. ඒ තමයි විපස්සනාවේ තිබෙන චමත්කාරය විපස්සනාවේ තිබෙන අභියෝගයත් එහි තිබෙන ලස්සනම කාරණයක් හැම මොහොතකම අවධානයෙන් ඉන්න වෙනවා එපමණටම එපමණටම අතුරු ආන්තරා එමටයි ඒවා පේන්න පටන් ගන්නෙ විපස්සනා කරහම. ඒවා කවදාත් තිබුණා. හැබැයි දැක්කේ නෑ. ඒ නිසා විපස්සනාවේදී පටන් ගත්තාම ලොකු බයක් ඇති වෙන්න පුළුවන්. ලොකු බයක්. ඒ ස්වභාවිකයි. ඒ බය ස්වභාවිකයි. ස්වභාවිකයි කියන්නේ මේ මේ ලෝකයේද මේ වෙනස් වෙන ලෝකයේද මේ අපිට අත ගහන්න බැරි අපේ පාලනයෙන් ලිපිට තියෙන ලෝකයේට අපි ගියාම ඊළඟ මොහොතේ මොනවා වෙයිද අපිට කියන්න බෑ ඊළඟ මොහොතේ මොන විදිහේ ප්‍රශ්නයක් මොන විදිහේ කරදරයක් වෙයිද අපි දන්නේ නෑ මෙන්න මේ කාරණේ පේනකොට බයක් ඇති වෙනවා. වෙනුනොත් තමයි බය එන්නේ. ඉතින් මේ බය විපස්සනාවේදී අගය කරන බයක්. සාමාන්‍යයෙන් බය කියන කාරණේ වැඩි අගය කරන්නේ නැහනේ. හැබැයි විපස්සනාවට එනකොට මේ බිය හොල්මන් වලට තියෙන බිය නෙවෙයි, කුඩල්ලන්ට තියෙන බියක් නෙවෙයි, ලෙඩක් වෙයි වයසටයයි මැරෙයි කියන බියක් නොවේ මේ හදාගන්න හදාගන්න හදාගන්න දේ හදාගත්ත මනසටම හදාගත්ත තරම් කාලයක් තියාගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද ඒ මනසම දන්නේ නැහැ කියන කාරණය මනසටම තේරෙනකොට මනස බියටපත් වෙනවා එතෙක් මනස හිතාගෙන හිටියා තමන් හදාගන්න දේවල් හදාගත්ත තරම් කාලයක් තියෙනවා. ඒ නිසා ඒව ගැන වැඩි හොයන්න ඕනේ හැම මොහොතකම අවධානයෙන් ඉන්න අවශ්‍ය හැම මොහොතකම අවදියෙන් ඉන්න අවශ්‍ය අපිට වෙන වැඩ කරන්න පුළුවන්. අපේ දේවල් පැත්තක තියලා ඒවා ආරක්ෂිතව තියේයි. අපි ආපහු වෙනකල්, අපි ආපහු බලනකල්. හැබැයි විපස්සනාවේදී දෙරිනව එහෙම නෑ එහෙම නෑ මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට තිබුණු දේ නොතිබෙන්න පිටපත් නොපැතූ දෙයක් එතෙන්ට එන්න පුළුවන් මේ නිසා කල්‍යාණ මිත්‍රේනි විපස්සනා වෙදී ආකෘති නෑ. විපස්සනා කරන්න තැන වෙලාවක් නිශ්චිත ඉරියව්වක් සහ එක අරමුණක් නෑ. මේ මේ කොටුව නෑද? මේ චතුරස්‍රේ නෑ විපස්සනාවට. එක පැත්තකින් නිදහස් අනිත් පැත්තෙන් නිකන් යන්නේ නමන් නැති වුණා වගේ හැඟීමකුත් එනවා. ඒ වගේම අර සමතේ වගේ හදපු පීල්ලක නෙමෙයි විපස්සනාව ගමන් කරන්නේ. මේකට පීලි නෑ. මේ ලෝකයට පීලි නෑ. ඒ තමයි ඇත්ත. පීල්ල හරි કૃතිමයි. රේල් පාර හරීම કૃතිමයි. මේ ලෝකේ තියෙන કૃතිමම පාර තමයි දුම්රිය පාර. අනිත් හැම පාරක්ම යම් තාක් දුරකට ස්වභාවිකයි කියන්න පුළුවන් නැව් යන පාරවල්, අහස් යාත්‍රා යන පාරවල්, බයිසිකල් යන පාරවල් වාහන මෝටරසයිකල් ඉතින් කාර් මේවා යම් තාක් දුරකට ස්වභාවිකයි කියන්න පුළුවන්. හැබැයි કૃතිමම පාර තමයි දුම්රිය පාර. ඒ වංගුත් કૃතිමයි, පාලමුත් કૃතිමයි, නැග්මයි, වැස්මයි මේ සියල්ලම ස්වභාවික නෑ. ඒ හරීම අස්වාභාවික ගමනක් තමයි දුම්රිය ගමන. කෝච්චිය යන්නේ හරීම අස්වාභාවික ගමනක. එහෙම යන්න පුළුවන්නේ කෝච්චියකට පමණයි. දුම්රියකට පමණයි. ඉතින් ජීවිතයක් එහෙම අපි යන්න පටන් ගත්තොත් අපි යන්නේ එහෙම තමයි හදාගන්නවා පීලි මෙහෙම තමයි වෙන්න ඕනේ මේ තරම් දුර යනවා මෙතනින් මේ පැත්තට හැරෙනවා මේ විදිහට යම් තාක් දුරකට යන්න පුළුවන් හැබැයි බොහොම ඉක්මනට පිළිපනිනවා කාගේ ජීවිත බොහොම ඉක්මනට පිළිපනිනවා. ඊට පස්සේ කර කියා ගන්න දෙයක් නෑ. පීල පැන්නට පස්සේ කෝච්චිය ඉවරයි. ආයි කෝච්චියට මොන තරම් ලොකු එන්ජින් එකක් තිබ්බත් මොන බලයක් තිබ්බත් ඉන් එහාට ඒ කෝච්චියට දුම්රියට කරගන්න දෙයක් නෑ. ඉතින් දුම්රියක් කෝච්චියක් බවට පත් වුණු ජීවිත කල්යාණ මිත්‍රේණී හදාගත්ත පීලි උඩ පමණක් ජීවත් වෙන්න උත්සාහ කරන ජීවිතවලට ඒ පීල්ල උඩ ඉන්නකල් ගමන හොඳයි ගමන පහසුයි සුරක්ෂිතයි කොහේ ඉන්න පුළුවන් දුම්රිය රියදුරාට උනත් ඇස් වහගෙන ඉන්න පුළුවන් යම් තාක් දුරකට පීල්ල උඩ යනවනම් හැබැයි කොයි මොහොතක හරි යම් හේතුවක් නිසා පිළිපැන්නොත් පැන්නම තමයි. ආයේ කවුරු හරි පිටින් ඇවිල්ලා මේ කෝච්චිය උස්සලා පිල්ල උඩ තියන්න ඕනේ. ඒ කෝච්චියට බෑ අපහු පිල්ල. ඉතින් මේ විපස්සනාවේදී පීලි නෑ. කොහොමත් පීලි නෑ. විපස්සනාවේදී මේ පීලි උඩ තිබීමක් නෑ. මේ අඩිය කොතනද තියන්නේ ඊළඟ අඩිය කොතනද තියන්නේ මේක මඩවලක ඊළඟ එක රත්තුණු ගල් තලාවක, වැලි තලාවක, අටු අකුලක එහෙම තමයි ජීවිතය යන්නේ. අත්දැකීම් දෙකක් එක සමාන නෑ. අපි එහෙම ප්‍රාර්ථනා කරාට එක විදිහක තියෙන්න ඕනේ කියලා. එහෙම නෑ. ඉතින් ඒ නිසා දැන් අපි හිතමු මේ ශාලාව ඇතුලේ මේ නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ මේ වැඩසටහන කරන ශාලාව ඇතුලේ කෙනෙකුට ඇස්වාගෙන සෑහෙන දුරක් ඇවිදින්න පුළුවන්. ආපස්සට ඇවිදින්නත් පුළුවන් පිටිපස්සෙන් පිටිපස්සට මොකද මේක કૃතිමයි මේ ශාලාව ඇතුලේ ගෘහ භාණ්ඩ නැහැ වෙන බාධක නැහැ ඉතින් Taman තනියම නම් ඉන්නේ ඇස් වහගෙන ඉදිරියටත් ඇවිදින්න පුළුවන් ඇස් වහගෙන හෝ අරගෙන ආපස්සට පිටිපස්සටත් එන්න පුළුවන් කිසියම් දුරක් වැටෙන්නේ නැතිව ඉතින් ඒ නිසා අපිට එහෙම ජීවත් වෙන්න පුළුවන් නම් හොඳයි අපි බලනවා බැලුවහම බැලූ තෙක් මානික බාධාවක් නැහැ, වලක් නැහැ, මුලක් නැහැ, ගලක් නැහැ, වංගුවක් නැහැ, ප්‍රපාතයක් නැහැ, කන්දක් නැහැ. එහෙමනම් ඊට පස්සේ ඇස් වහගෙන යන්න පුළුවන්. ආය ඇස්සරහට අඩියෙන් අඩිය බලන්න ඕනේ නෑනේ. බැලූ තෙක් මානෙක බාධාවක් අවහිරයක් නැතිනම්. හැබැයි ජීවිතේ එහෙම නෑ. ලෝකෙ එහෙම නෑ. මේ අඩිය තියන්නේ ස්ථිර තැනක වම් කකුල දකුණු කකුල තියෙන තැන ලිස්සන්න පුළුවන්. ලිස්සන්න පුළුවන්. පිච්චෙන්න පුළුවන්. පෙරලෙන්න පුළුවන්. කටු වෙනෙන්න පුළුවන්. සමේ කාඩියක් තියෙනකොට වුණත් විදුඹ තියෙන තැන හොඳයි, ඇඟිලි තියෙන තැන එනකොට වෙනස් වෙනවා. ඉතින් විදුඹ හරියට තිබ්බා කියලා එතන හොඳයි කියලා අහක බලාගෙන ඇඟිලි ටික පාදේ තිබ්බොත් වැටෙන්නත් පුළුවන්, පිච්චෙන්නත් පුළුවන්, කටු වෙනෙන්නත් පුළුවන්, සතෙක් කන්නත් පුළුවන්. මේ මේක තමයි ජීවිතයේ ඇත්ත తත්වය. මේ ඇත්ත తත්වය තේරෙනකොට මේ හදාගත්ත ගමනක් යන්න බෑ. එහෙම යන්න බෑ. පටන් ගන්නකොට බලලා ඊට පස්සේ ඇස් වහගෙන වෙන වැඩ කර කර වැඩ දෙක තුනක් එකට කර කර ජීවත් වෙන්න බැරි බව තේරෙනවා විපස්සනාවේදී. එහෙම බෑ. පුළුවන් කියලා හිතනවා. එහෙම කළා. හැබැයි ඇත්ත ලෝකෙට ලෝකයේ ඇත්ත ස්වභාවයට අපි අවදි වෙනකොට එහෙම බැරි බව තේරෙනවා. සා අඩියෙන් අඩිය නෙමෙයි අවධානයෙන් ඉන්න ඕන එක මාඩිය ඇතුලේ විලුඹ තියෙන කොටයි ඇඟිලි තියෙන කොටයි ඒ දෙක ගැන විශේෂ අවධානයක් තියෙන්න. නොඇටි ඉඳනම් ලිස්සන් නැතුව ඉඳනම් පුච්ච ගන්න නැතුව ඉන්නනම් කටු වෙන ගන්න නැතුව ඇවිදින්න ඕන නම් සතෙක්ගෙන් අනතුරක් නොවිය ඇවිදින්න ඕන. දැන් මේ තමා විපස්සනාවට තියෙන්න ඕනේ ලොකුම සුදුසුකම්. කුමක්ද? මොහොතින් මොහොත අවධානය. මොහොතින් මොහොත අවදිමත් බව. ක්‍රියාවෙන් ක්‍රියාවට නෙමෙයි එකම ක්‍රියාව ඇතුලේ මුලදී මැදදී අගදී ආරම්භයේදී ක්‍රියාව වෙන වෙලාවේ සහ අවසානයේ මේ අවස්ථා තුනේදීම හොඳ අවධානයක් හොඳ අවදිමත් බවක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා විපස්සනා යෝගියා කියන්නේ විපස්සනා භාවනා කරන කෙනා කියන්නේ තනතුරක් අට්ටමක් නෙමෙයි ආපි විපස්සනා කරන්නේ ආඩම්බරයට කාරණයක් ඒ ඔටුන්නක් එහෙම නෙවෙයි කටු ඔටුන්නක් ඒ රත්තරන් දියමන්ති මණික් උපපොටුන්නක් නෙමෙයි විපස්සනා කියන්නේ කටුවටුන්නක් ඒ උටුන්න දාගත්තාම අ ලේසියෙන් ගලවන්නත් බෑ අර සමතේ වගේ ඇස් වහගෙන ඔහේ අරමුණක් එක්ක දැහැන්ගත වෙන්නත් සමාධිගත වෙන්නත් බෑ ඊට වඩා බොහෝම බොහෝම සූක්ෂම ඒ වගේම සියුම් අවධානයක් පවත්වා ගන්න ඕනේ. ඉතින් ඒ කාරණේ තමයි මේ විදසුනට නිදසුනක් විපස්සනා භාවනාව පිළිබඳ මේ දෙවෙනි වැඩසටහනේදී අවධාරණය කරන්නේ මේ විපස්සනාවට අවශ්‍ය දැක්ම ආකල්පය හදාගන්න. එහෙම නැතුව විපස්සනා කරනවා කිව්වට ඇත්තටම විපස්සනාවක් වෙන්නේ නැහැ. ඊට වැඩිය සමාධියක් පැත්තට තමයි යන්නේ. ඔය මේ ජපානයේ හිටිය අධිරාජ්‍යයේ වයසයි තමන්ගේ එකම පුතාට දැන් අධිරාජ්‍යයේ පවරන්නට ඕනේ. ඒ රජ අධිරාජ්‍යයට අවශ්‍ය වුණා මේ මහා අධිරාජ්‍යයක් පාලනය කරන්නට පුතා සුදුස්සෙක් කරන්න. සුදුස්සෙක් කරන්න. මොකද රටක් පාලනය කරනවා කියන එක ඇස්වහගෙන කරන්න බෑ. හිතන ප්‍රශ්න නෙවෙයි එන්නේ. මොන ප්‍රශ්නේ ඊළඟ මොහොතේ ඉද දන්නේ නෑ. ඒ නිසා හොඳ අවදිමත් බවක් අවධානයක් තියෙන්න ඕනේ. පාලකයෙක් වුණාම ඉතින් මේ අධිරාජ්‍යය තමන්ගේ රටට රටවැසියන්ට බොහොම ආදරේ රටේ දියුණුව ගැන හිතනවා ඒ නිසා මේ රජකම කොහොම අජිරුවන්ගෙන් පුතාට තාත්තගෙන් පුතාට රජකම ගියාට පුතා ඊට සුදුස්සෙක් වෙන්න ඕනේ කියන තීරණය තාත්තට තිබ්බා අධිරාජ්‍යයට පුතාට කිව්වා මම මහලුයි පුතේ ඔබට තමයි ඊළඟට අධිරාජ්‍යකම ලැබෙන්නේ හැබැයි ඔබ ඒකට සුදුස්සෙක් වෙලා ඉන්න ඕනේ. ඉතින් පුතා කිව්වක් මං කොයි ස්කෝල්ටද යන්න ඕනේ? මොන විශ්වවිද්‍යාලයකද යන්න ඕනේ? මොන ඇකඩමියටද යන්න ඕනේ? මොනවද ඉගෙන ගන්න ඕනේ විෂයන්? දේශපාලන විද්‍යාවද ආර්ථික විද්‍යාවද මොනවද? අධිරාජ්‍යයා කියනවා මං යවන්නම් ඔබ යවන්න ඕනේ තැනට. අහවල් පන්සලක් තියෙනවා ඒ පන්සලේ වයසක හාමුදුරු කෙනෙක් ඉන්නවා. අනේ හාමුදුරු ළඟට ගිහිල්ලා ඉගෙන ගන්න. හාමුදුරුවෝ ඒ ස්වාමින් වහන්සේ කිව්වොත් ඔබ ඉගෙන ගත යුතු දේ දැන් ඉගෙනගෙන ඉවරයි කියලා අන්න එතකොට ආපහු එන්න රජකම ලබා ගන්නට. ඉතින් පුතෑව මේ රටක් පාලනය කරන්න අධිරාජ්‍යයක් වෙන්න මේ සුදුසුකම් ලබන්න පන්සලකට යන්න පන්සලක ගිහිල්ලා මොනවද ඉගෙන ගන්න තියෙන අනිත් එක මේ වයසට ආම්දුරු කෙනෙක්ගෙන් උන්වහන්සේ මොනවද දන්නේ? උන්වහන්සේ දන්න දේශපාලනේ මොකද්ද? ආර්ථිකේ මොකද්ද? යුද්ධේ මොකද්ද? නෑ පුතේ. මේ ප්‍රශ්න වලට මම උත්තර දෙන්නේ ඔබ යන්න. ඔබට රජකම අවශ්‍ය නම් යන්න. පෙන්වන්න ඔබ සුදුස්සෙක් බව. ඉතින් මේ රජකමට තිබෙන ආශාවයි වෙන තේරීමක් නැති නිසායි තාත්තගේ අන නිසායි මේ පුතා ඈත කන්දක් උඩ තියෙන ආරාමයට ගියා. මම දුප්පත් වෙන වයසක හාමුදුරුවෝ. එහෙන් කිව්වා මගේ තාත්තා තමයි රටේ අධිරාජ්‍ය. මීළඟට අධිරාජ්‍ය වෙන්නේ මම. මගේ පියා මට කීවා පුහුණු වෙලා එන්ට රටක් පාලනය කරන්න. ඉතින් මේ වයසක ස්වාමීන් වහන්සේ කියනවා ඔබේ තාත්තා මම දන්නවා එතුමා බොහොම දුරදිග බලලා හිතන කෙනෙක්, කටයුතු කරන කෙනෙක්, චින්තකෙක්, දාර්ශනිකයෙක්. එතුමා නිකන් ආවට ගියාට වැඩ කරන්නේ හොඳයි මෙහි ඉන්න. දැන් මොනවද මම ඉගෙන ගන්න කීයටද පන්ති තියෙන්නේ මොකද්ද කාලසටහන කාලසටහනක් නැත ආලසතහනක් නැත ඔබේ ඔහි ඉන්න මේ තියෙන වැඩ කර කර ඉන්න අර දර බලන්න තියෙනවා දර ටිකක් බලන්න දැන් සීත කාලේ එනවා දර ටිකක් බලන්න දර ටික ගෙනල්ලා මේ ගිනි තපින තැන එකතු කරන්න වතුර අදින්න මොකද සීත කාලේට අපිට වතුර ගන්න එළියට යන්න බෑ මේ ටික කරන්න ඉතින් මේවා කරාම රජකම ලබා ගන්න සුදුස්සෙක් වෙනවද? නෑ ඒව කරාට නම් සුදුස්සෙක් වෙන්නේ නෑ. ඔබ ඔය වැඩ ටික කරන්න මම ඔබේ පිටිපස්සින් ඇවිල්ලා මේ හැරමෙකියෙන් ඔබට ගහනවා. ඇයි මට ගහන්නේ? මම හරියට දර බලන්න. නෑ ඔබ හරියට කරන්නේ නැති නිසා නෙමේ මේ පහර දෙන්නේ. එහෙම තමයි මගේ හැටි. ඔබට පුළුවන් නම් බේරෙන්න. ඉතින් දැන් මේ කුමාරයා දරපලනවා වතුර අදිනවා හිටපු ගමන් පිටිපස්සට කොන්දට බෙල්ලට ඔළුවට අර හැරමිටිය වදිනවලු. ඉතින් දැන් දරපලනවා හැබැයි ඉදිරිය බලන්නේ දරපලන්න ඕනේ නැත්තම් පොරව ඇවිල්ලා කකුලේ වදී. ඒ එක්කම වරින් වර පිටිපසින් පිටිපස ඇල්ලලා බලන්න ඕනේ මේ ස්වාමීන් වහන්සේ කොයි වෙලේ ඇවිල්ලා ගහයි. උන්වහන්සේ හරිය නිහඬව ඇවිදින්නේ. ඉතින් මේ කුමාරයා හොඳ අවධානයෙන් ඉන්නවා. ඇහෙන අදිසන්තය ඇහි. හැබැයි අදිසන්තය ඇහෙන්නේ නැහැ. අදිසන්තය ඇහෙන්නේ නැති වෙන්න තමයි එන්නේ. ඒ අදිසද්දෙන් බේරෙන්න බෑ. අදිසද්දේ අහලා බේරෙන්න පුළුවන් බෑ. ඉතින් වඩාත් වඩාත් නිහඬ වෙන්න පටන් ගත්ත මේ කුමාරයා. මේ නිශ්ශබ්දතාවයේම ඇහෙන මට්ටමට දැන් වැඩක් කරන්න ඕනේ. වැඩ කරන ගමන් ඔළුව හොඳටම නිහඬ වෙන්න ඕනේ. ඔළුව හොඳටම නිහඬ වුණාම අන්න ඇහෙන්න පටන් ගත්තා අර හුලම්පාර. මොන හුලම්පාරද? අර මිටිය අර හයියෙන් එසවිලා ඇඟට වදින්න දෙන හුලම්පාර. කලින් එහෙම එකක් ඇහුන්නේ නැහැ. ඇත්තටම ඇහෙන්නේ මේ සාමාන්‍යයෙන් ඇහෙන්නේ හැබැයි ඔළුව නිහඬ වෙනකොට හිත නිස්සබ්ද වෙනකොට වෙන අනම්මනම් සිටීම සම්පූර්ණයෙන්ම අත්හැරියාම ඇහෙන්න පටන් ගත්තේ. එතකල් සමහරට 100 දහස් වාරයක් ගුටි කන්ට ඇති. එහෙම තේරෙනකොට හුලං එන පාර එතකොට දන්නවා කොතෙන්ටද මේක වදින්නේ. ඒ නිසා කොයි පැත්තටද හැරෙන්න ඕනේ වමටද දකුණටද ඉදිරියටද ආපස්සටද දැන් කුමාරයා ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන අවුරුද්දක් විතර ගියාට පස්සේ දැන් ගුටි කන්න නැතුව ඉන්න පුළුවන්. කොයි වෙලෙන් ගැහුවත් කොහෙන් ඇවිල්ලා ගැහුවත් පහර දුන්නත් බේරෙන්න පුළුවන්. ඊට පස්සේ කුමාරයෙක්ව දැන් හරිනේ. දැන් මේකනේ පුහුණුව. දැන් මම යන්න. නෑ එහෙම ලේසියෙන් බෑනේ. එහෙම ලේසියෙන් බෑ. මේ දැන් ඔබ නිදාගෙන ඉන්නකොට මේ මේ පරීක්ෂණය වෙනවා. නිදාගෙන ඉන්නකොට. ඔව් නිදාගෙන ඉන්නකොට. ඉතින් නිදාගෙන ඉන්නකොට මම කොහොමද දැනගන්නේ? මට මොනවත් ඇහෙන්නේ පේන්නේ නැහැ. අනේක තමයි වැරද්ද. ඒක තමයි වැරද්ද. මේ රටක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් වෙන්නේ රජතුමා ඇහැරගෙන ඉන්නකොට විතරක් නෙමෙයි. අවදියෙන් ඉන්නකොට විතරක් නෙමෙයි. නිදාගෙන ඉන්නකොටත් ප්‍රශ්න ඉන්න පුළුවන්. ඒ ගැනත් අවධානයක් තියෙන්න ඕනේ. හරියට නිවැරදි පාලකයෙක් වෙන්න. ඉතින් මේ කුමාරයාට මේක තේරෙන්නේ නැහැ. ඉතින් රැට නිින්ද ගිය ගමන් ඇහැරෙනවා අර හැරමිටි පාර වදිනකොට. හැබැයි බැලුවා කොහොමද මේ අවධානය තියාගන්නේ? නිින්ද යනකල් හොඳ සීයෙන් ඉන්න. හොඳ අවධානයෙන් ඉන්නවා. තමාට ඇහැරගෙන ඉන්නවා නිින්ද ගියා වගේ. හැබැයි ගුරුතුමා දන්නවා එතකල් එන්නේ නැහැ. ඇත්තටම නිින්ද ගියාට පස්සේ තමයි හැරමිටියෙන් ගහන්නේ. හැබැයි මේ අර නිින්ද යනකල් සිහියෙන් හිතීමේ ප්‍රතිඵලයක් විදිහට නිින්ද ඇතුලේ කිසියම් වූ අවධානයක් ඇති වෙන්න පටන් ගත්තා. හේතුව සාමාන්‍ය කෙනෙක් නැතිනම් මේ කුමාරයා වුණත් නිදාගත්තාම හීන දකිනවා. හීන. ඒතර මේ හීන පේන නිින්ද කියන්නේ අවධානය නැති වෙලාවක්. අවධානයක් නැහැ. හීනයක් ඇතුලේ නිින්න වෙනම ලෝකෙක ඉන්නේ. ඒතර මෙතන වෙන දේ නෙමෙයි ඇත්ත. හීනය ඇතුලේ වෙන දේ. හීනෙකට රැවටිලා. හැබැයි දැන් හීන බලන්න බෑ. හොඳ අවධානයක් තියෙන්න ඕනේ. නිදාගෙන ඉන්නේ. හැබැයි කිසියම් වූ අවදිමත් බවක් ඇති වෙන්න පටන් ගත්ත මේ මාර්ගයදී. ඉතේ. නින්දදී උනත් ওই පැත්තට හැරෙන්න ඕනේද, පෙරලෙන්න ඕනේද, ඒ ටික වෙන්න පටන් ගත්තා. ගුටි නොකයින්. මේ පුහුණුවේ තවත් අවුරුද්දක් ඊට පස්සේ කුමාරයා කියනවා දැන් හරිනේ මං නිදාගෙන ඉන්නකොටත් පුළුවනි මට බේරෙන්න. ඇහැරගෙන ඉන්නකොට කොහොමත් පුළුවන්. දැන් මං ආයේ මේ අවුරුදු දෙකේම හැරමිටි පාරවල් කෑවෙන්නේ නැහැ. හරි නේද? එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා නෑ මම ඊළඟට කඩුවකින් තමයි ගහන්නේ. හැරමිටියෙන් නෙමෙයි කඩුවකින්. කඩුවකින්? ඔව් කඩුවකින්. අනිවාර්යයෙන්ම බේරුම් නැත්නම් කැපිලා අතප්පායක් නැති වෙයි ජීවිතේ වුණත් නැති වෙයි. දැන් මෙහෙම කිව්වා කිව්වහම කුමාරයා ටිකක් බය වුණා. ටිකක් බය වෙලා දැන් කල්පනා කරනවා. ඒකට දැක්ක ගුරුතුමා එහෙම කියලා ගිහිල්ලා පැත්තක ගුරුතුමා ඉතින් වාඩි වෙලා ඉන්නවා. කුමාරයා බැලුවා මේ ගුරුතුමා මට එහෙම කියලා. ඒ කියන්නේ කඩුවකින් ඇවිල්ලා ගහනකොට පිටිපස්සෙන් ඇවිල්ලා ඒකෙන් බේරෙන්න තරමට දක්ෂ වෙන්න ඕනි කියලා මට කිව්වනේ. ඉතින් ඇත්තටම ගුරුතුමාත් ඒ වගේ හැකියාවක් තියෙන කෙනෙක්ද බලන්න ඕනි කියලා කඩුව අරගෙන ඉමීට පිටිපස්සෙන් ගිහිල්ලා කඩුව උස්සනකොටම ගුරුතුමා ආපහු හැරිලා ඉනාවල ඇහුවා මේ ඔබ හිතුවද ඔබ දක්ෂයි කියලා. මට ඔබ ඇහෙන්නේ නැහැ කියලා හිතුවත්. ඉතින් කුමාරකෝ මම නිස්සබ්දවනේ ආවේ. මං එනහඬ මටවත් ඇහුන්නේ මම එන හඬ මටවත් ඇහුන්නේ ඔබට කොහොමද ඇහුනේ? ඔබ වයසයිනේ මට වැඩි. නෑ ඔබේ හඬ මට ඇහුන්නේ ඔබේ පාහඬ මට ඇහුන්නේ හැබැයි ඔබේ සිතිවිලි වල හඬ මට ඇහුණා. සිතිවිලි වල හඬ. කල්‍යාණ මිත්‍රේනි මේ සිතිවිලි වලට හඬක් තිබෙනවා. සිතිවිලි වලට ශබ්දයක් තිබෙනවා. ඒ ඇහෙන්න පුළුවන්. අහන්නත් පුළුවන්. ඔය දිබ්බසෝත ඒ කියන්නේ ඈත තියෙන දේ ඇහෙන හැකියාවේදී ඇහෙන්නේ ඔය සිතිවිලි වල හඬ තමා. විතක්ක විභාර හඬ කියලා කියනවා. ඒ දිබ්බසෝතේට ඇහෙන හඬ ඈත තියෙන ශබ්ද අහන්න පුළුවන් හැකියාව ඒ ඇහෙන්නේ විතක්ක විභාර හඬ ඒ සිටිවිලි හිතේ කතාවේ හඬ තමා ඇන්නේ. එතකොට මේ දැන් අපිට හොඳට බලන්න අපිටත් සමහර විට අපේ හිතේ කතාව ඇහෙන්නේ හිත කතා කරනවා හිත කෑ ගහනවා වාද කරනවා අර්ථ කරනවා අභියෝග කරනවා හැබැයි අපිට ඇහෙන්නේ මොකද අපි ඉන්නේ ඒ වාදයේ ඇතුලේ ඒ තර්කයේ ඇතුලේ ඉතින් ඇහෙන්නේ අපිත් ഘോഷා කරනවා නම් ഘോഷාත්ව තියෙන තැනට අපිට ඒක ഘോഷාවක් වෙන්නේ නැහැ. අපි නිහඬ වුණොත් තමයි ඇහෙන්න පටන් ගන්න. විපස්සනාවේදී මේ සිටිවිලි වල හඳක් ගන්නට පටන් ගන්නවා. මේ කුමාරයා ඊට පස්සේ දැන් මේ කඩුවෙන් බේරෙන්න ඕනේ, අතපය ඇඟිලි කපා ගන්න නැතුව ඉන්න ඕනේ. ගුරුවරයාගේ හඬ නෙමෙයි. දැන් කඩුවට එහෙම ලොකු හුලම් පාරක් දෙන්නෙත් නැහැ. අර සිටිවිලි වල හඬට සංවේදී වෙන්න පටන් ගත්තා. දැන් මේ තමයි ඒ සිදුවීම. මේ සත්‍ය සිදුවීමක් විදිහට තමයි වාර්තා වෙන්නේ. කොහොම හරි කල්යාණ මිත්‍රේනි මෙබඳු අවදිමත් බවක් අවධානයක් සමග සහිතව කළ යුතු භාවනාවක් තමා විපස්සනාව. ආවට ගියාට ඔය මුලින්ම වාඩි වුණු ගමන් අරමුණක් අරගෙන ඉවර වෙන්නේ ඒ අරමුණින් ඒ ඒ සමතය ඊට වැඩිය වෙනස් මේක ජීවිතේම කමඨහනක් වෙනවා කියලා අපි පළවෙනි වැඩසටහනේ කිව්වේ ඒක. මෙතන කමඨහන ජීවිතය. ඒක ජීවිතය කියන්නේ එකක් නෙමෙයි. එකක් නෙමෙයි. මොහොතින් මොහොත වෙනස් වෙන දෙයක් ජීවිතය කියන්නේ. ඒතර මොහොතින් මොහොත වෙනස් වෙන කමටහන් එක්ක කොහොමද භාවනා කරන්නේ කොහොමද සිහියෙන් ඉන්නේ කොහොමද අවධානයෙන් ඉන්නේ මේ හැම අත්දැකීමක්ම ඇසීමක් පෙනීමක් සිතීමක් දැනීමක් විදීමක් මේ හැම අත්දැකීමක්ම හරියට මායයා එල්ල කරන අඩු පහරවල් වගේ මේ තමයි ඇත්ත අපි හිතුවට මේවා විඳින්න තියෙන දේවල් ලෝකේ තියෙන දේවල් ඇහැ තියෙන නිසා පේනවා කන තියෙන නිසා ඇහෙනවා එය එක්තරා මට්ටමකින් ඇත්ත හැබැයි ඇත්තම ඇත්ත මොකද්ද මේ හැම අත්දැකීමක්ම අත්දැකීමක් කිව්වට මේ හැම දෙයක්ම මායයා මායයා අප පිටුපසින් සිට එල්ල කරන අඩුපාරවල් මේවට අපි කැපිටය. බෙල්ල නෙමෙයි, ඔළුව නෙමෙයි, අතපය නෙමෙයි. අපේ ආධ්‍යාත්මික නිකලෙස් බව කැපිලා යනවා. නිකලෙස් බව කැපෙනකොට උපදින්නේ කෙලෙස්. නිකලෙස් බව කපලා කෙලෙස් උත්පාදනය කරන. ඉතින් මේ කෙලෙස් උපදින්නේ කොහෙද? කුමක් අරමුණු කරගෙනද හේතු කරගෙනද මේ වෙලාවේ ලබන අත්දැකීම වෙන කෙලෙස් ඇති වෙන්න විදියක් නැහැනේ අපේ හිතේ රාගයක් ආශාවක් එන්නේ කොහොමද මේ වෙලාවේ ලබන අත්දැකීම මේ වෙලාවේ ඇහෙන දේ ඇහැට පේන දේ දැනෙන දේ ඕ මතක් වෙන දේ මේ වෙලාවේ හිතේ දුකක් ඇති වෙනවා නම් ඒ දුක ඇති වෙන්නේ මේ වෙලාවේ ලබන අත්දැකීමක් උත්. කෝපයක් එන්නේත් එහෙමයි. ඒතර මේ හැම අත්දැකීමක්ම කියන්නේ මායя අපේ නිකලෙස්සු පාරිශුද්ධ ආධ්‍යාත්මයේ තෙල්ල කරන කඩුපාර කපලා දාන. කපලා දාපු සැනින් මෙතන කෙලෙස්යක් උපදින. මොකක් හෝ ක්ලේශයක් උපදින්න පුළුවන්. උපදින්නේ වර්තමාන ඉන්ද්‍රිය අධ්‍යක්ීමක්. ඉතින් මේ ගැන අපිට අවශ්‍ය නම් මේ සංසාරයේට සැබෑ විසඳුමක් සැබෑම විසඳුමක් తాවකාලික නොවේ ස්ථිර විසඳුමක් ඒ සඳහා නිබඳු නිබඳු භාවනාවක් අත්‍යවශ්‍ය වෙනවා තැනකට වේලාවකට ඉරියව්වකට හෝ එක් අරමුණකට කොටු නොවුණු පටු නොවුණු සීමා නොවුණු ඒ නිසා විපස්සනාවට මුළු ජීවිතේම කමඨහනක් හැම අත්දැකීමක්ම කමඨහනක් කරගත යුත්තේ ඒ නිසයි විපස්සනා යෝගියට කමඨහන් වල අඩුවක් නැහැ නිගයක් නැහැ වැහි වැහැලා පොහසත් විපස්සනා යෝගියා තරම් පොහසත් කෙනෙක් තවත් නැහැ. එපමණ පොහසත් කෙනෙක් තවත් නැහැ. Tamanට අවශ්‍ය දේ අවශ්‍ය පමණට වැඩිය පිරි ඉතිරි යන මට්ටමට ලැබෙන එකම කෙනා විපස්සනා යෝගියා පමණයි. වෙන කිසිම කෙනෙකුට Tamanට අවශ්‍ය දේ එපමණ ලැබෙන්නේ මොහොතින් මොහොත ලැබෙන්නේ බලාගෙන ඉන්න වෙනවා. බලාගෙන ඉන්න ඕනේ හැම මොහොතක්ම කමඨහන. කමඨාන් වලින් පොහසත් කෙනෙකුටයි විපස්සනා යෝගියා කියන්නේ. කල්‍යාණ මිත්‍රේනි අපි මොනතරම් පොහසත්ද මොනතරම් පොහසත් කෙනෙකු වෙන්න පුළුවන්ද සහ කතරම් කතරම් අවදිමත් බවක් අවධානයක් අවශ්‍යද කියන කාරණය සිටිවිල්ලකින් දැනගන්නවට වඩා ආකල්පයකින් නිශ්චය කරනවට වඩා ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි වැදගත් ඒ සඳහා අපි භාවනා නියෝගී මොනතරම් එකිනෙකට වෙනස් විවිධ වූ අත්දැකීම්ද මොහොතින් මොහොත මොහොතින් මොහොත ලැබෙන්නේ එක වගේ ආත්පසින්ම එක වගේ සියයට සියයක්ම ਸਰව සම වූ අධ්‍යක්ීම් දෙකක් අදුම ගානේ අධ්‍යක්ීම් දෙකක් වත් ලැබෙනවද අත්දැකීමෙන් අත්දැකීමකට විමසමු බලාගෙනීමු මොහොතින් මොහොත අත්දැකීමෙන් අත්දැකීමට වෙනස් වුණු ශබ්ද ඇහෙන්නේ එකම හඬ දිගටම ඇහෙනවා කියලා හිතුවට මොනතරම් වෙනසක් මොහොතවල් දෙකක් අතර අඩක තිබෙනවද දැනීමක තිබෙනවද ස්පර්ශයක මොහතකට දෙකකට අවධානයේ ගිලිහෙන්න පිළිවන් කවදිමත් බව අතුරුදහන් වෙන්න පිළිවන් ඒ මොහතට ආධ්‍යාත්මික නිින්දකටපත් වෙන්න ඉඩ තිබෙනවා එසේ අවදිමත් බව දිලිහුණු මොහොතේ ඇහෙන්නේ මොනවද දන්නේ ඇහුණු බව දන්නේත් නැහැ. දැනෙන්නේ මොනවද? දැනුණු බව දන්නේත් නැහැ. හිතුනේ මොනවද? ඒ බව දන්නේත් නැහැ. නොදැන හිටියට ඇහිලා තිබෙනවා දැනිලා හිතිලා පමණක් නොවේ ඒ මත සමහර විට කෙලෙස් ඇති කරගෙනත් ඇති මාරයට අහුවෙලත් ඇති මාරයාගේ අඩුපාරට ගොදුරු වෙලත් ඇති හඬකට මුවා වී මතක් වෙන සිටිවිල්ලකට ආවරණය වී දැනෙන ස්පර්ශයකට මුවා වී මායයා කෙලෙස් ඊතලේ විඳින හැටි ඒ කෙලෙස් ඊතල පහරට ගොදුරු වෙන හැටි හඳුනා ගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න හුරු පුරුදු විදිහට හුස්මට හිත එන්නත් පුළුවන්. හුස්මෙම හිත ඒකාග්‍ර වෙන්නත් පිළිවන්. එය කාලයක් සමතය පුරුදු කිරීම නිසා ලැබෙන ප්‍රතිඵලයක් වරදක් නෑ. ඒ බව දැනගෙන එතනම කොටු වෙන්නේ නැතුව කූඩු වෙන්නේ නැතිව එළියට එන්න මේ විපස්සනාවේ තිබෙන විවෘත බව කොටු නොවුණු ස්වභාවය පීලි නැති ගමන තේරුම් ගන්න ඒ සඳහා කෙමෙන් කෙමෙන් සුදුස්සෙකු වෙන්න කිසිවක් වෙන එකක් නැහැ. හැම දෙයක්ම හොඳින් තියෙයි. හැම දෙනාම හොඳින් ඉඳී. මමත් හොඳින් ඉන්නවා. මටත් මොනවත් වෙන එකක් නැහැ කියන ඒ විශ්වාසය නැමැති විතර කටුවෙන් ඕනෑම දෙයක් ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයකට ඕනෑම මොහොතක සිදුවිය හැකි කියන සත්‍යයට එන්න. ඒ සඳහා තවම ශක්තිමත් නෑ කියා හිතනවා නම් තව ටිකක් වැඩෙන තුරු අර පුරු පුරුදු කරන සමාධි භාවනාව වඩන්ට. විතරයක් බැඹූ දවසේම කඩාගෙන පැටියෙක් එළියට එන්නේ එය රකින්න ඕනේ. කිසියම් මේරීමක් වුණාම තමා පැටියා හදාගෙන එළියට එන්නේ ඊට පස්සේ තමයි ස්වාධීන ජීවිතයකට පාතබන්නේ ඉතින් ඒ නිසා මේ කිසිවකට හදිස්සියක් නැහැ. හැබැයි සදහටම විතර කටුව ඇතුලේ ඉන්න හිතන්නත් එපා. හදිස්සි වෙලා කලින් කඩා ගන්නත් එපා. සදහටම ඉන්න හිතන්නත් එපා. මොකද අපි ඇතුලෙන් සුදුසු වෙලාවේ කඩාගෙන එළියට ආවේ නැත්නම් එළියෙන් මෙය කඩලා දාන අනිවාර්යයි ඊට කලින් අපි අවදිමත් වෙමු. කල්යාණ මිත්‍රේනි මේ අවදි වෙන්නට කාලයයි. මේ විදසුනට නිදසුනක් ඍජු විපස්සනාව පිළිබඳව කෙරෙන වැඩසටහන් මාලාවක ඒ විදර්ශනාව විපස්සනාව නිදර්ශනාත්මකව පැහැදිලි කරන වැඩසටහන් මාලාවේ තුන්වෙනි වැඩසටහන ඊළඟ වැඩසටහන පැවැත්වෙන්නේ නොවැම්බර් මාසයේ 7 වෙනිදා යන ලබන ඉරිදා නොවේයි නොවැම්බර් මාසයේ 7 වෙනි ඉරිදා මේ වෙලාවට එතන මේ මාසයේ 30 පැවැත්වෙනවා මාසික ධර්ම සාකච්ඡාව මේ අපි මාසයක් පුරා කරන සියලුම වැඩසටහන් වල එකතුවක් දේශන කරන අලුයම කරන සම්භාවනා ඒ වගේම මේ කරන සතිපතා කරන මේ වැඩසටහනේ ඇති වෙන ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ඉතින් සෙනසුරාදා ලබන සෙනසුරාදා සවස 4 සිට තිබෙනවා නම් ගැටලු ලියවන්න මේ ප්‍රශ්නාවට අදාළ ගැටලු විපස්සනාව ගැටලු නිර්මාණය කරන්නේ විපස්සනාව කියන්නේ විසඳුමක් පිළිතුරක් කල්‍යාණ මිත්‍රේනි පිළිතුරක් වෙන්න විසඳුමක් වෙන්න සංසාරයට පිළිතුරක් දෙන්න සංසාරයේ නැමැති ගැටලුවට පිළිතුරක් වන්නට ඔබ අප හැම දිනාටම හැකි වේවා කියන චේතනාවෙන් පුළුවන් වෙනවා කියන අදිටනින් අපි සමුගනිමු හැම දිනාටම සිත ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා